එත්තාවතාඛෝ කච්චාන සම්මාදිට්ඨි හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පසුගිය දින කිහිපය තුළදී සාකච්ඡා කළා සම්මාදිට්ඨි සූත්‍රය. මේ සම්මාදිට්ඨි සූත්‍රය තුළදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට සම්මාදිට්ඨිය ඇති වෙන ආකාර 16ක් ගැන කියලා දුන්නා. ඉතින් ඒක එකක් අපි කෙටියෙන් හෝ සාකච්ඡා කළා. ඉතින් අපි ඒකේ අවසාන හරියට එනකොට අත්දැක්කා සම්පූර්ණයෙන්ම මේ පරිසම්පාදයේ මුල් කරගත්ත විවරණයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතකොට මේ පරිසම්පාදය සම්බන්ධයෙන් අපිට ඒ නිසා සැහෙන්න වටිනකමක් දෙන්න පුළුවන්. අගයක් දෙන්න පුළුවන්. ඒකේ ඒකේ බෙරරුම්කම අපි වටහා ගන්න පුළුවන්. මොකද සම්මාදිට්ඨිය ඇති වෙන්න පරිසම්පාදයේ තේරුම් ගැනීම, පරිසම්පාදයේ ඒ මූලික න්‍යාය තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. මේ පින්තුන්ට මතක ඇති ඒ පරිසම්පාදයේ මුල් කරගත්ත අංග 13ක් මුල් කරගෙන ඇත්තටම සාරිපුත් සානහන්සේ එතෙන් විවරණයක් කළා. මොකද එකතු වුණා ආසව කියන කොටසත් එකතු කරලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතකොට ඔක්කොම අපි දන්න අවිඥා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඔය ටිකට අපි තවදුරටත් ආසවත් එකතු කරලා තමයි ඒ සමාධිත්‍ති සූත්‍රයේදී සාරිපුත්‍ර සානහන්සේ කියලා දෙන්නේ. එතකොට හැම අංග යුගලයකම තියෙනවා ඒ ඉදප්පච්චේතාව. මෙය නිසා මෙය වන බව. පරිසෞපාද කියන වචනේ අර්ථය වෙන්නේ මෙය නිසා මෙය වෙයි. ඒ කියන්නේ මෙය මත තව දෙයක් යැපෙනවා. ඉංග්‍රීසියෙන් කියන dependent origination කියලා නැත්නම් dependent co-arising කියලා. ඒ කියන්නේ යමක් මත යැපිලා යමක් මත බැඳිලා යමක මත පිහිටාගෙන තමයි තවත් දෙයක් පහළලා තියෙන්නේ. ස්වාධීනව ස්වායත්තව ඉබේ හටගත්ත කිසිවක් නැහැ. හැමතිස්සෙම තවත් දෙයක් මත යැපිලා තමයි මේ මුළු භෞතික ලෝකයේ තුල නාම ලෝකයේ තුල අරූප අරූප ලෝක තුල යම් හේතුපත්‍යයෙන් හටගත් දෙයක් පේන්න තියනවාද? ඒ සියල්ල හට අරගෙන තියෙන යන්දමින් තමයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති හිමස්මින් අසති ඉදන්න හෝති හිමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. උතර මේ අන්දමින් මේ ආර්ය න්‍යාය පරිසම්පාද මූලධර්මය හේතුඵල ධර්මය හා සම්බන්ධ මේ මූලධර්මය බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමත් සමග නැත්නම් මෙය හට ගැනීමත් සමග මෙයත් හටගනි. මෙය නැති කලෙහි මෙය නොවේ. මෙය නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. ඉතින් අපි මේ න්‍යාය යෙදුවොත් පරිසම්පාදයේ අංග යුගලයකට උදාහරණයක් වශයෙන් අපි හිතමු අවිද්‍යාව සහ සංස්කාර අතර අපි යෙදුවොත් කියන්න පුළුවන් අවිද්‍යාව ඇති කලෙහි සංස්කාර වේ අවිද්‍යාවේ හට ගැනීමත් සමග සංස්කාරත් හටගනී අවිද්‍යාව නැති කලෙහි සංස්කාර නොවේ අවිද්‍යාව නිරුද්ධ වීමත් සමග සංස්කාර නිරුද්ධ වේ අපි හිතමු අපි යෙදුවොත් එහෙම වේදනා තණ්හා යුගලයට වේදනාව ඇති කලෙහි තණ්හාව වේ. වේදනාව හට ගැනීමත් සමග තණ්හාව හටගනී. වේදනාව නැති කලෙහි තණ්හාව නොවේ. වේදනාව නිරුද්ධ වී යාමත් සමග තණ්හාව නිරුද්ධ වී යයි. ඉතින් ওই විදිහට අපිට ඕනම යුගලයකට මේ න්‍යාය යොදන්න පුළුවන්. මෙතන තමයි පරිසම්පාදයේ ඊටාම වැදගත් කොටස තියෙන්නේ. එතකොට අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් බුදුරජාන් වහන්සේ සම්මාදිට්ඨිය පිළිබඳව ඍජුවම කරන විවරණයක් සම්බන්ධයෙන්. ඒතර මේ විවරණය හම්බෙන්නේ සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ නැත්නම් අபிසමය සංයුත්තේ එහෙමත් නැත්නම් නිදාන වග්ගයේ. ඉතින් මෙතෙන්දී ඍජුවම කච්චානගොත්ත කියන ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේ හම්බ වෙලා සම්මුඛ වෙලා ඍජුව ප්‍රශ්නයක් අහනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨි හෝති इति. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම අහන්නේ ශාමීනි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. කෙතකින්ද සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙන්නේ? සම්මාදිට්ඨිය සහිත වූෙක් වෙන්නේ කෙතකින්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර අර සාමාන්‍ය කම්මස්ස කතා සම්මාදිට්ඨිය අභිභවා ගිහිල්ලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය හා සම්බන්ධයි කියන්න පුළුවන්. අපි කතා කළා මේ වෙනකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය එතෙන්දී අර කුසල් අකුසල් තේරුම් අරගෙන කුසල මූලයන් අකුසල මූලයන් තේරුම් අරගෙන පුළුවන් තරම් අකුසලයන්ගෙන් ඉවත් වෙලා කුසලය තුල වැඩෙන්න කුසලය තුල හැසිරෙන්න ඒ දරණ වෑයම තුල එක්තරා අන්දමක සම්මාදිට්ඨිය අපි තුල ගොඩනගෙනවා. ඒක තමයි අපේ පදනම. ඒක තමයි අපේ පටන් ගැම්ම. ඊට පස්සේ තමයි අපි මේ මත පිහිටාගෙන තමයි තවදුරටත් ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන කතා කරන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් අපේ දිනු කරන්න වෑයම් කරන්න. අපිට සම්පූර්ණයෙන්ම මේ කර්මය අමතක කළා අසත්පුරුෂ භාවයක පිහිටාගෙන මේක කරන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා සත්පුරුෂ භූමියකට පැමිණෙන්න අවශ්‍යයි. කර්මයේ කර්මඵලය අදහාගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. පස්සේ හැබැයි කර්මක් ක්ෂය කරන මාර්ගයකට පවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් හරහා කෙනෙකුට පිවිසෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන අපූර්වත්වය. නමුත් පටන් ගැනීමේදී අපේ කෙනෙක් අපි තුල තියෙන අවිද්‍යාව නිසා අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් තමයි අපි හඟින්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා ඒ කෙනාව ඒ පුජ්‍යලයාව සත්පුරුෂ භූමියක පිහිටව ගන්නවා. මම දැන් හොඳ මිනිස්සෙක්. මම දැන් සත්පුරුෂයෙක්. මම දැන් සීල්වත් තැනැත්තෙක් කියලා ඒ පදනම මත අපි පිහිටගත්තොත් හරි පහසුයි මේ වැඩේ. ඒ නිසා ඊට පස්සේ අපි එතන නතර නොවි උත්සාහ කරනවා පුළුවන් අපිට තව ටිකක් මේ හිත ඇතුලේ නිවැරදි දැක්මක් දිනු කරගන්න. මෙට කලින් අපි ඒ කතා කරපු මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ එක එක මට්ටම් කියලා දෙනවා. පඤ්ඤා, පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය, පඤ්ඤා සම්බොජ්ජංගය නැත්නම් ධම්ම විචේ සම්බොජ්ජංගය. ඒ වගේමයි සම්මාදිට්ඨි මාර්ගාංගය. ඔය විදිහට කියලා දෙනවා. එතකොට එක්තරාන්දමක පුලුල් දැක්මක් ලොකු ප්‍රදේශයක ඇතිවන දියුණු ආකාරයේ දැක්මක් ඒ තුළ නිරූපණය වෙනවා. ඉතින් ඒ බඳු ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන තමයි මේ කච්චානගත සූත්‍රයේදීත් කියවෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ඉස්සෙල්ලා මේ ලෝකය හා සම්බන්ධ තොරතුරු ටිකක් අපිට කියලා දෙනවා. මේ කච්චානගත සායන් වහන්සේට කියලා දෙනවා. ද්වේනිසිතෝ කෝ අයං කච්චාන ලෝකෝ යේබුහියන. අත්තිතංචේව නත්තිතංච. මේ ලෝකය දෙකක් මුල් කරගෙන ද්වේතාවයක් මුල් කරගෙන තමයි බහුලව ගත කරන්නේ. ତර මේ ප්‍රකාශය ඊටාම ගැඹුරු ප්‍රකාශයක්. මේ සූත්‍රය කෙටි හැබැයි හරි ගැඹුරුයි. ඒ නිසාම මේ සූත්‍රය පදනම් වෙලා තියෙනවා පසු කාලේ අතර මේ සූත්‍රය යොදාගෙන තියෙනවා පසු කාලේදී ඇතිවෙච්ච මූල මධ්‍යම කාරිකා වැනි කෘතිවලට ඒ නාගාර්ජුන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු රචනා කරපු ඒ මූල මධ්‍යම කාරිකාවට එහෙම සෑහෙන්න මේ කචානගත සූත්‍රය හේතු කරගෙන තියෙනවා. ඒ නිසා අපිට පේනවා ඒ වගේම මේ තවත් සූත්‍ර තියෙනවා මම ඉදිරියේදී පෙන්වන්නම්. ඉතින් මේ සූත්‍රය නැවත ගෙනහැර පාන අවස්ථා බුද්ධ කාලෙදිමත් සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සෙත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඊටාම් වටිනා සූත්‍රයක්. ඉතින් මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ උගන්වන මේ ලෝකය හා සම්බන්ධ ධර්මතා කීපයක් අපිට මේ සූත්‍රය තුළ අඳුර ගන්න පුළුවන්. මේ සාමාන්‍ය පුහුදුන් ලෝකය කටයුතු කරන ආකාරය. ද්වේනිස්සිතෝ කෝ අයං කච්චාන ලෝකෝ යේබුහියේන. ତර මේ ලෝකය ද්වේතාවයක් මත තමයි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. මේ ලෝකේ මිනිස්සුયો දෙවියෝ ද්වේතාවයක් මුල් කරගෙන තමයි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. දෙපැත්තට දාලා තමයි කල්පනා කරන්නේ. එක්ක හොඳයි එක්ක නරකයි. එක්ක ඈතයි එක්ක ළඟයි. එක්ක කුඩායි එක්ක විශාලයි. එක්ක කළුයි එක්ක සුදුයි. එහෙම නැත්නම් එක්ක ඇත එක්ක නැත. එතකොට මෙන්න මේ බඳු මේ द्वයතාවයක් මත තමයි සාමාන්‍යයෙන් අපේ හිත පෙරලෙන්නේ. ඒතර හැමතැනම අපි දකින්නේ මෙන්න මේ වගේ හැඟීම් පැත්තකින් තමයි බලන්නේ. එයා හොඳද නැත්නම් නරකද? එහෙම නැත්නම් මේක ඇතද නැත්නම් නැතද? තියෙනවද නැද්ද? එතකොට මෙන්න මේ தત્ත්වය තුල මේ බඳු දෙවතාවයක් තුල තමයි මේ සාමාන්‍ය අපේ හිත වැඩ කරන්නේ. ඒක අන්ත දෙකක්. අතිතංචේව නතිතංච ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි තමයි එතකොට දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ මෙතන පෙන්නන්නේ. දේවල් ඇත කියලා අපි සලකනවා. එහෙම නැත්නම් දේවල් නැත කියලා සලකනවා. ඒ වගේමයි ලෝකේ තියෙන දේවල් අපි වස්තුත්වයෙන් සලකනවා. ඒ වගේමයි ලෝකේ ජීවත් වෙන සත්වයින් අපි පුජ්‍යල භාවයකින් සත්ව ස්වභාවයකින් තමයි සලකන්නේ. මේක තමයි සාමාන්‍ය පිළිගැන්ම සාමාන්‍ය සම්මුතිය. අතේ එතකොට සත්වයා එතන ඉන්නවා එක්ක සත්වයා නැහැ. ඊළඟට ලෝක සමුදයංචකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සා න හෝති ලෝක නිරෝධං කෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්තිතා සා න හෝති දැන් එතකොට තව වෙන ක්‍රමවේදයක් කියලා දෙනවා බුදුරජාන් වහන්සේ මේ අන්ත දෙකෙන් අත මිදෙන ඒ ක්‍රමවේදයේ තියෙන්නේ මේ ලෝක සමුදය තේරුම් ගැනීමක් සහ ලෝක නිරෝධය තේරුම් ගැනීමක් ලෝක සමුදය කියන්නේ මොකද්ද? ලෝක සමුදය සම්බන්ධයෙන් යම් විවරණයක් එනවා තවත් සූත්‍රයකදී. ඒකට කියනවා ලෝක සූත්‍රය කියලා. ඒකෙන් දාන වගේමයි. ලෝකස්ස භික්ඛවේ සමුදයංච අත්ථගමංච දේසිස්සාමි තං සුනාත. සාදුකම් මනසිකරෝත කියලා දැන් භික්ෂුන් වහන්සේලාට මේ ලෝකේ හටගන්ම සහ ලෝකයේ අත්ංගමය ලෝකය නැති වී යාම සම්බන්ධයෙන් කරන දේශනාවක්. කතමෝච භික්ඛවේ ලෝකස්ස සමුදයෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භව භව පච්චා ජාති ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ අයං කෝ භික්ඛවේ ලෝකස්ස සමුදයෝ දැන් මෙතන මේ අපිට ටිකක් ඇහිලා හුරු පුරුදු කොටසක් මෙතන ඉදිරිපත් වෙලා තේනවා මේ පින්වුන්ට මතක ඇති අපි මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරද්දී ඒ මහා කච්චාන මහරහතන් වහන්සේත් මේ විදිහට මේ ඉන්ද්‍රියයන් පැත්තෙන් අපේ හිත ඇතුලේ ප්‍රපංච කොට නැගෙන හැටි අපිට කියලා දුන්නා. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රියන් ඇසුරෙන් අපි ලෝකයක් හදාගන්න හැටි ලෝකයක් උපාදාන කරන හැටි ඉන්ද්‍රයන් ඇසුරෙන් අපි දුක ගොඩනගන හැටි කියලා දෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන. එතකොට මේ ඇහත් රූපයත් නිසා තමයි චක්කු විඥානයක් පහළ වෙන්නේ. කියන්නේ ඇහැ තියෙනවා ඒක නිරෝගී ඇහැක්. ඉස්සරහා අපි හිතමු රූපයක් තියෙනවා. මේ රූපයයි ඇහැයි දැන් ආපాతගත වෙලා තියෙනවා. එතකොට ඒ රූපය පිළිබඳ දැනීමක් ඇහි පහළ වෙනවා. එතකොට මේ දෙකක් මුල් වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක එතන එක අතකින් කියන්න පුළුවන් මේක එතකොට ඇහැට අයිතිත් නැහැ, රූපයට අයිතිත් නැහැ මේ චක්කු විඥානය කියන එක. මේ දෙකම නිසා තමයි චක්කු විඥානය හටගෙන තියෙන්නේ. නිසා හට ගැනීමක්. පරිසම්පන්න තමයි මෙතනත් හටගෙන තියෙන්නේ. මෙතනත් තියෙන දප්පච්චේතාවයක්. නිසා හට ගැනීමක්. ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් හටගත්තා. හැබැයි මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා. මේක මොහොතයි මේක පැවතුනේ නැති වුණා. හැබැයි ඊළඟ මොහොතේ නැවතත් හටගත්තා ආයෙත් නිරුද්ධ වුණා. ඊළඟ මොහොතේ ආයෙත් හටගත්තා නැවතත් නිරුද්ධ වුණා. ඉතින් මේ අන්දමින් මේක දිගට දිගට නැවත නැවත සිද්ධ වෙනකොට අපිට හැඟෙනවා මෙතන ඇහැ තියෙනවා රූපය තියෙනවා රූපය පිළිබඳ දැනීමක් තියෙනවා. චක්කු විඥානේ තියෙනවා. ඒතර මේ තුන දැන් එකට තියෙනවා වගේ අපිට හැඟිලා අපි එතනින් හඳුනා ගැනීමක් කරනවා. ඒ නිසා අර සම්පස්සය සිද්ධ වෙනවා. පටික සම්පස්සේ පමණක් නෙවෙයි අදිවචන සම්පස්සයකුත් දැන් සිද්ධ වෙනවා. දැන් හොඳට එතකොට හඳුනා ගැනීම මේ ස්පර්ශය සම්පූර්ණ වුණා. ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. දැන් ඔන්න ස්පර්ශයට පැමිණියා. පස්සපච්චා වේදනා ස්පර්ශයේ මුල් වෙලා වේදනාවක් හටගත්තා. යම්සි විඳීමක් දැන් පහළ වුණා. දැන් ඊට පස්සේ වෙන්නේ වේදනාපච්චා තණ්හා. දැන් මේ පිටුතුන මතක ඇති පදපින්නික සූත්‍රයේදී මෙතනින් තමයි පටන් ගන්නෙ යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කියලා මේ ප්‍රපංච ගොඩනගෙන ආකාරය. ඒ වගේමයි මෙතනත් වේදනාව මුල් කරගෙන තණ්හාව පහළ. ඒ කියන්නේ දැන් හිතේ දැන් ඔන්න වැඩක් සිද්ධ වෙනවා. හිත ඇතුලේ සිතුවිලි පහළ වෙනවා. හැබැයි ඒක තණ්හා බරිතයි. ඒකේ යම්කිසි ආසාවක් ගැඹෙලා තේනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. ඊට පස්සේ තණ්හාව වැඩිලා වර්ධනය වෙලා හිත ඒක බදා ඒක වැළඳ ගන්නවා. ඒකට නතු වෙනවා. ඒක ග්‍රහණය කරගන්න. උපාදාන පත්‍ය බහුව. ඊට පස්සේ උපාදානයේ මුල් වෙලා දැන් එතන අපි භව තත්වයක්. අපි මේ ලෝකයට අදාළ මේ කාම ලෝකයට අදාළ යම්සේ වින්දන තත්වයක් භව තත්වයක් අපි හදාගන්නවා. ඒ තුල දැන් අපි උපදිනවා. භවපච්චා ජාති. ඒ බඳු යම්කිසි කාම ස්වභාවයක අපි උපදිනවා. ඉතින් මේකම රූප ස්වභාවයක් වෙන්නත් පුළුවන්. අපි රූප ධානයකට සමවැදුණා නම් එතකොට ඒ රූපාවචර මට්ටම තුල අපි උපදිනවා. අරූප ධානයක් වෙන්නත් පුළුවන්. ඒතර ඒ අරූපාවචර මට්ටම තුළ අපි උපදිනවා. කෙසේ නමුත් එතන භව තත්වයක් රූප ලෝකයට හෝ එහෙමත් නැත්නම් කාම ලෝකයට හෝ අරූප ලෝකයට හෝ අයිති භව තත්වයක් තමයි තියෙන්නේ. ඒක තුල අපි දැන් ජීවත් වෙනවා. ඊට පස්සේ ඉපදුනා එතන දැන් අපි ජීවත් වෙනවා. හැබැයි ඒක අවසන් වෙනවා. ඒක දිගට තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අවසන් වීමේ පැත්තකුත් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ඔන්න දැන් ඒ අපි හදාගත්ත ලෝකය මනසින් තනාගත්ත ලෝකය ඒ භව තත්ත්වේ බිඳ වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දුකක් තමයි අන්තිමට උරුම වුනේ මේ දුකක් තමයි ගොඩ නැගුණේ. මේ දුක ගොඩ නැගෙන හැටි. එතකොට මේ ඉන්ද්‍රියක් ඇසුරෙන් මේ ඇහැ කියන ඉන්ද්‍රිය ඇසුරෙන් ඊට පස්සේ මේ විදිහටම බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කොහොමද කන කියන ඉන්ද්‍රිය ඇසුරෙන් මේ විදිහටම ගොඩනගන්නේ සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං උපාදාන පච්චා භවෝ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියලා මේ කන මුල් කරගෙන කනයි සද්දයි මුල් කරගෙන කොහොමද අපි තුල මේ විදිය ආකාරයෙන්ම දුක ගොඩනගන්නේ ඒකත් කියලා දෙනවා නාසයයි ගඳ සුවඳයි මුල් කරගෙන අපේ හිත ඇතුලේ කොහොමද දුක ගොඩනගන්නේ? ඊළඟට දෙවයි රසයයි මුල් කරගෙන කොහොමද අපේ හිත ඇතුලේ දුකක් ගොඩනගන්නේ? කයයි ස්පර්ශයයි මුල් කරගෙන කොහොමද අපේ හිත ඇතුලේ දුකක් ගොඩනගන්නේ? ඊට පස්සේ මනසයි මනසට එන අරමුණේ මුල් කරගෙන හිත ඇතුලේ කොහොමද දුකක් ගොඩනගන්නේ? එතකොට මේ දුක ගොඩනගෙන ආකාරයක්. එතකොට මෙන්න මේ දුකක් තමයි ගොඩනගිලා තියෙන්නේ. මේක තමයි ලෝක සමුදය කියලා පෙන්වන්නේ. ඉතින් එතකොට අපි මේ ඉඳුරන් ඇසුරෙන් තමයි ලෝකය අත්දකින්නේ. ලෝකය තනාගන්නේ, ලෝකය මවාගන්නේ. තේ ලෝකය තනා ගැනීම, ලෝකය මවා ගැනීම, ඒක උපාදාන කිරීම, ඒක තුළ ඉපදීම, දුක ගොඩ නැගීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ අරමුණු අනුසාරයෙන් අපි දුකක් ගොඩනගනවා. ගොඩනගලා තිනවා ලෝකයක් ගොඩනගලා තිනවා. ඒ ගොඩ නැගෙන ආකාරය තමයි මේ ලෝක සමුදය කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. තවත් පැත්තෙන් කියන්න පුළුවන් මේක ස්කන්ධ පැත්තෙනුත් අපි රූපයක් උපාදාන වීම හෝ වේදනාවක් උපාදාන වීම හෝ සංඥාවක් උපාදාන වීම හෝ සංස්කාර උපාදාන වීම හෝ විඥාන උපාදාන වීම දුක ගොඩනැගීමක් ලෝකේ ගොඩනැගීමක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙසේ නමුත් මේ ඉන්ද්‍රයන් නැසුරෙන් තමයි අපි ලෝකය අඳුනගන්නේ ලෝකය තනාගන්නේ. සාමාන්‍යයෙන් මේ එන දේශනාවලදී බුදුරජාන් වහන්සේ මේ ලෝකය කියලා පෙන්වන්නේ ඇසයි රූපයයි කනයි සද්දයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි මනසයි මනසටයි එන අරමුණුයි තමයි. ඔච්චර තමයි ඉතින් අපේ තියෙන ලෝකේ. අපි හිතාගෙන ඉන්න ඊට වඩා මහා ලොකු දේවල් මේකේ තියෙනවා කියලා. හැබැයි සංක්ෂිප්ත වශයෙන් ගත්තාම මෙච්චරයි තියෙන්නේ. මේ ලෝකේ ගොඩනැගිච්ච ආකාරය දැන් මේ විදිහට කියලා දෙනවා. ඊට පස්සේ කතමෝච බික්කවේ ලෝකස්ස අත්ංගමෝ මාන්නේ මොකද්ද මේ ලෝකයේ අත්ංගමය කියලා කියන්නේ. දැන් මේ ලෝකය ගොඩනැගෙන්නේ නැතිව උපාදාන කරගන්න නැතිව අපිට ඉන්න පුළුවන් නම් අන්නේ ලෝකයේ අත්ංගමය බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ සූත්‍රයේදී පෙන්ලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චය තණ්හා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජරා මරණ නිරෝධා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරෝධා කියලා. ඉතින් මේ ඒ සම්පූර්ණයෙන් දුක නිරුද්ධ වෙලා යන ආකාරයත් පෙන්වනවා. ඒ කියන්නේ අර ඉඳුරන් නැසුරෙන් වේදනාවක් පහළුණාට මොකද ඒ වේදනාව මත ගොඩනගෙන තණ්හාව දැන් ටික ටික ෂය විලා යෑමක් බොඳ වෙලා යාමක්, වැය වෙලා යාමක් ඒ තණ්හාවේම අශේෂ විරාග නිරෝධයක්. ඉතින් නැතුව නිරුද්ධ වී යාමක්. ඉතින් මෙහෙම කරගන්න පුළුවන් නම් ඉතින් මෙතන ලෝකයේ නිරුද්ධ වීමක්, ලෝකයේ අත්ංගමය වීමක්, ලෝකයේ ෂේ වී යාමක්, වැය වී යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ලෝකය හා සම්බන්ධ බව තත්ත්වයක් හිතේ තනාගන්න තනා නොගෙන සිටීමක්. මේ මිනිස්සයා මේ මනුස්ස ලෝකේ තමයි ඉන්නේ. හැබැයි මනුස්ස ලෝකෙට අදාළ දේවල් හිතේ හදාගන්න යන්නේ හිතේ හදාගන්න නැතුව හිතේ තනාගන්න යන්නේ නැතුව හිතේ මවාගන්න යන්නේ නැතුව එයා පුළුවන් තරම් මේ හිතේ ගොඩ නැගෙන සංස්කරණ වළක්වා ගනිමින් ඉන්නවා. ඊළඟට හිතේ ගොඩ නැගෙන විවිධ ආකාර තනාගන්න නැතුව ඉන්නවා. පුළුවන් තරම් ඒවා ෂේ වෙන්න ඉඩ හරිනවා, නිරුද්ධ වෙන්න ඉඩ හරිනවා. පුළුවන් තරම් ඒවා වැය වෙන්න ඉඩ හරිනවා. හිත සැහැල්ලුවෙන් නොබැඳී උපාදාන නොකර තණ්හා නොකර පවත්වන්න එයා දරන මේ ප්‍රතිපදාව. එයා වඩන ප්‍රතිපදාව තුල දැන් අන්න ලෝක නිරෝධයක් ලෝකස මේ ලෝකේ වැය දේශනා කරලා තියෙනවා. එතන මෙතනත් අපිට පේනවා මේ බුදුහාඳුරෝ පරිසම්පාදයේ පැත්තට තමයි අපි යොමු කරලා තියෙන්නේ. දැන් අපි නැවතත් අපේ සූත්‍රයට මාතෘකාවට පිවිසියොත් ලෝක සමුදයංචකෝ කච්චානේ අථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නත්තිතා සා නහෝති. ඒතර මෙතෙන්දි බුධාඳුර කියලා දෙනවා යම් අවස්ථාවක කච්චාන මේ ලෝක සමුදය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රඥාවකින් කෙනෙක් දකිනවා නම් යාලෝකේ නත්තිතා සා නහෝති. මේ ලෝකය නැත දුකක් නැත කියලා සලකන ගතිය එයාකින් ඉවත් වෙනවා. මොකද එයාට පේනවා මේ දුක ගොඩනගෙන හැටි. හේතුන් මුල් කරගෙන තණ්හා මුල් කරගෙන උපාදාන වෙලා දුක ගොඩනැගෙන හැටි යාට පේනවා. යා අත්දකිනවා. තමා තුලත් ඒක සිද්ධ වෙන්න පුළුවන් අවිද්‍යාව සහිත පසුබිමකදී. ඉන්ද්‍රයන් පරිහරණය කරද්දී කොහොමද මේ දුක ගොඩනැගෙන්නේ? පිටින් පිට ගිහිලා භව තත්ත්වයක් තනාගන්නේ කොහොමද? එයාට තේනවා මේ දුක ගොඩනගින්න පුළුවන් මේ දුක ගොඩනගිනවා ලෝකයක් හදනවා. එහෙනම් මේ ලෝකේ නැහැ කියලා දුකක් නැහැ කියලා කියන්න බෑ. එහෙනම් මේ ලෝකේ එක්තරාන්දමක සමුදයක් හට ගැනීමක් සිද්ධ වෙනවා කියලා එයාට දැන් තේරෙනවා. ඒකේ ලෝකේ නැත කියන අන්තයෙන් එයා දැන් මිදෙනවා. දුකක් නැත කියන අන්තයෙන් එයා දැන් මිදෙනවා. ඊළඟට අනිත් පැත්තට පෙන්වන ලෝක නිරෝධං කෝකච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්තිතා සා නොහෝති. එයාට ඒ වගේමයි ප්‍රතිපදාවක් කරහා ගෙහිලා යම්ස කෙනෙක් අර කලින් මතක් කළා වගේ ලෝක නිරෝධයක් සාක්ෂාත් කරමින් ඉන්නවා ලෝකේ භව තත්ත්වයක් තනා ගන්න නැතුව එයා ඉන්නවා හිත ඇතුලේ ලෝකයක් ගොඩනගන්නේ නැහැ එයාද. භව තත්ත්වයක් ගොඩනගන්නේ නැහැ. හිත බොහොම නොකිලිටිව තියන් ඉන්නවා. සුපැහැදිලිව තියන් ඉන්නවා. ඒතර එහෙමත් හැකියාවක් තියෙනවා. එහෙනම් එහෙනම් එහෙම හැකියාවක් තියෙද්දි මේ ලෝකය ස්ථිරවම තියෙනවා කියලා කියන්නත් බෑ. අර වගේ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් මුල් කරගෙන ලෝකය ගොඩනගෙන ආකාරය වළක්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒත් මෙයාට දැන් මේ මුළු චිත්‍රය පේනවා. ලෝකය ගොඩනගෙන හැටිත් එයාට පේනවා. ලෝකෙ නිරුද්ධලා යන හැටිත් පේනවා. ඉතින් ඒ නිසා යා ලෝකය හටගන්න හැටි දකින නිසා ලෝකය නැහැ කියන අන්තයෙන් මිදෙනවා. ලෝකය නිරුද්ධ වී යාම දකින නිසා ලෝකය ඇත කියන අන්තෙනුත් මිදෙනවා. ද්වේතාවෙන් මිදලා දැන් කටයුතු කරන්න එකක් න්‍යාවෑයම් කරනවා. හිත දේවල් අල්ලගෙන වස්තුත්වෙන් සලකගෙන පුජ්‍යල භාවයකින් අල්ලගෙන අස්තිත්වයක් නාස්තිත්වයක් පනවගෙන ඇත නැත කියාගෙන ඒ ද්වේතාවයකින් යුක්තව ලෝකේ ගොඩනගන හැටි තේරුම් අරගෙන යා දැන් ඒක නොකර ඉන්න යම් වෑයමක් දානවා. ඉතින් දැන් මේකම තව ටිකක් බුදුහාඳුර ඊළඟට විස්තර කරනවා. ලෝකය හා සම්බන්ධ තව ටිකක් නැත්නම් මේ පුත්තග්ජන මනස හා සම්බන්ධ තව ටිකක් කියලා දෙනවා. උපය උපාදාන අබිනිවේෂ විනිබන්ධෝ කෝ අයං කච්චාන ලෝකෝ යෙබුයේ. කච්චාන මේ ලෝකයේ බහුල වශයෙන් උපය උපාදාන අබිනිවේෂ විනිබන්ධ සහිතයි. දැන් පින්වත්නි උපය කියලා කියනවා නිකන් අරමුණකට ලංවීම කියන අර්ථයෙන්. දෙයකට ලංවීම, අරමුණකට ලංවීම. උපාදාන කියලා කියනවා අරමුණ අල්ලා ගැනීම. අබිනිවේෂ කියනවා ඒකට බැඳීම. නැත්නම් ඒකට බැස ගැනීම. ඒකට රිංගා ගැනීම. මිනිබන්ධ කියලා කියනවා ඒකට පැටලීම. දැන් හිතමු අපි දකිනවා මාක් හරි වස්තුවක්. අපි තමයි අපි කාර් එකක් දකිනවා. ඉතින් අපේ හිතේ ලොකු ඇල්මක් තියෙනවා ඒකට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එහෙම ඉන්න පසුබිමකදී ඔන්න කාර් එකක් දැක්කා. සමහරවිට දැන් හිතින් ඒ කාර් එකට ලං වෙනවා. දැන් මේ කාර් එකක් කියලා අපි ඒක වස්තුවක් විදිහට සැලකුවා. කාර් එකක් කියන සම්මුති මට්ටමින් අපි ඒක අරගත්තා. අපි දැන් හිතින් ලං වෙනවා ඒ අරමුණට. ඊළඟ උපාදාන. දැන් හිත ඇතුලේ ඒක තුල ජීවත් වෙනවා. නැත්තම් ඒකම තමයි දැන් ඔළුවේ තියෙන්නේ. ඔළුව පිරුණා දැන් කාර් එකකින්. කාර් එක හා සම්බන්ධ සංඥා දැන් හිතේ වැඩ කරනවා. ඒ තුල දැන් එක්තරා අන්දමක හිතේ හොල්මන් කරනවා මේ කාර්යක හා සම්බන්ධ සංඥා ගොඩක්. සිතවිලි ගොඩක්. රූප ගොඩක්. දැන් මේක අස්සට බැහැගත්තාම දැන් ඉතින් මේකෙන් ගැලවෙන්න බෑ. කාර්යකමයි මතක් වෙන්නේ. පුටුවක් උඩ ඉඳද්දිත් කාර්යක මතක් වෙනවා, ඇඳ උඩ ඉඳද්දිත් කාර්යක මතක් වෙනවා, බස් එකේ යනකොටත් කාර්යක මතක් වෙනවා. අන්න ඒ වගේ අර බැහැගත්ත ගතිය. අරමුණ අස්සට රිංගගත්ත ගතිය. විනිබන්දෝ කියන්නේ ඒක දැන් ඉතින් පැටලිලා ඉන්නේ. ඉතින් එතකොට මෙන්න මේ தත්වයක් තමයි අපිට සාමාන්‍යයෙන් අපේ මනස තුළ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ අරමුණු වල බැහැගෙන අරමුණු වල උපාදාන කරගෙන පටලවාගෙන නැත්නම් ඒ අරමුණ වලට ලං වෙලා තමයි ජීවත් වෙන්නේ. දැන් තව ටිකක් එහාට යනකොට බුදුහාමුදුර තාක් පොඩ්ඩක් මේකට එකතු කරලා තියෙනවා. තංච උපය උපාදානං චේතසෝ අදිඨානං අබිනිවේෂ අනුසයං. තවත් පැති ටිකක් කියලා දෙනවා. මේකේ අර කලින් කියපු දෙයට වඩා වැඩිමමක් තියෙන චේතසෝ අදිඨානං කියලා තියෙනවා. චිත්ත අදිඨානං කියන්නේ හිත යම් දැඩි මතයක් දරනවා ඒ හා සම්බන්ධයෙන්. මේක මට දැන් අත්‍යවශ්‍යයි. මේක ඇවිල්ලා හොඳ කාර් එකක්. මේක ඇවිල්ලා පරණ කාර් එකක්. මේක ඇවිල්ලා ගන්න සුදුසු නැති කාර් එකක්. මේක මම ගත යුතු කාර් එකක්. මේක අත්‍යවශ්‍යයි. මොකක් හරි මේ අපි ඒ හිතට දාගත් අරමුණ හා සම්බන්ධයෙන් හිතේ යම්කිසි මතයක් ගොඩනැගීමක්. ඒක මත හිට ගැනීමක්. ඒක මත ඒ අරමුණ මත පිහිටා ගැනීමක් අපේ හිත ඇතුළේ සිද්ධ වෙනවා. ඊළඟ අනුසයන් කියලා කිව්වහම දැන් හිතේ ඒක නිකන් läග සිටීමක්. හිත ඉවත් වෙන්නේ දැන්. ඒක නිකන් නිදාගෙන වගේ හැමතිස්සෙම තියෙනවා. දැනට අපි වෙන අරමුණක් ඇසුරු කරනවා වෙන්න පුළුවන්. දැන් අපි යාළුවෙක් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. ඒතර මේ යාළුවා යාගේ විස්තර කියනවා. ඉතින් අපිත් අපේ විස්තර කියනවා. හැබැයි ආයෙත් උන්න කාර් එක එළියට එනවා. දැන් ආයෙත් ඒ යාළුවා එක්කත් කාර් එක ගැන කතා කරන්න ගන්නවා. මොකද ඒ කාර්යක හා සම්බන්ධ යම්කිසි අනුසය ස්වභාවයක් යම්කිසි විස්තර ටිකක් සංඥා ටිකක් හිතේ දැන් ගැඹුරේ පතුලේ තැම්පත් වෙලායි තියෙන්නේ. ඒක විටින් විට මතුවෙනවා. ඉතින් අර කාර්යකෙන් උකහාගත්ත යම් සංඥා ටිකක් දැන් හිත ඇතුලේ සංඥා අනුසය වශයෙන් läකගෙන සිටීමක්. මේකත් වෙන්න පුළුවන්. දැන් හැබැයි ඉස්සරහා අපේ ඉස්සරහා අපිට ඇහැට කාර්යක පේන්නේ නැහැ. අතගාලා බලන්න දැන් ඉස්සරහා කාර්යයක් නැහැ. හැබැයි හිත ඇතුලේ කාර් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක්. ඒතර අපි මේ සාමාන්‍යයෙන් ඉදරන් පරිහරණය කරද්දී අරමුණු ඇසුරු කරද්දී මෙන්න මේ වගේ වටපිටාවක් තමයි අපිට තියෙන්නේ. එක්කෝ අපි අරමුණක් ළඟින් ඇසුරු කරනවා ඒ මේ අරමුණට අපි කිට්ටු කරනවා ලං වෙනවා නැත්නම් අපි ඒක දැඩිව ග්‍රහණය කරගන්නවා ඒක එක්කෝ අපි ඒක අස්සට රිංග ගන්නවා ඒහා සම්බන්ධයෙන් අපි මතයක් අපේ හිත ඇතුලේ ගොඩනගා ගන්නවා. අපි ඒකත් එක්ක පැටලෙනවා. එහෙමත් නැත්නම් අපි ඒක මේ වෙලාවේ නැතත් එයින් උකහා ගත්ත යම් සංඥා ටිකක් විස්තර ටිකක් අපේ හිත ඇතුලේ ගැඹුරේ තැම්පත් කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න වගේ තත්වයකින් තමයි අපි මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ලෝකයේ බහුල වශයෙන්ම ඔන්නෝකයි අච්චාන தත්ත්වේ කියලා බුදුරජාන් වහන්සේ මේ ලෝකේ ස්වභාවය, මනුස්ස හිතේ ස්වභාවය මේ කච්චාන ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. දැන් ඊට පස්සේ මෙතන සම්මා දිට්ඨිය සහිත කෙනාගේ විශේෂත්වය දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. පංච උපය උපාදානං චේතසෝ අදිඨානං අබිනවේස අනුසයං න උපේති න උපාදීයති න අදිඨාති අත්තාමේති තියාගේ විශේෂත්වය තමයි එයා මේ කිසිම ලංවීමක්, උපාදාන වීමක්, හිතින් මතයක් ගැනීමක්, පිහිටා ගැනීමක්, නැත්තම් ඒකට බැහැ ගැනීමක්, අනුසය වීමක් මේ කිසිම දෙයක් එයා මම මගේ කියලා ආත්මයක් කියලා සලකන්නේ නැත. ඒතර එකාතකින් මෙතන අපිට පේනවා මෙයා තුළ හොඳ අනාත්ම දර්ශනයක් දැන් දිනුලා තියෙනවා. මේ අනාත්ම දර්ශනය හරහා තමයි යා නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා. මේ හැම හැම දෙයකම තියෙන එක්තරාන්දමක අර්ථ ශූන්‍ය බවක්, හරසුන් බවක්, ඒ ඇතුලේ සාරයක් නොමැති බවක්, මම මගේ කියලා ගන්න දෙයක් ආත්මීය ස්වභාවයක් නැති බවක් හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඒ අනාත්ම දර්ශනය ඇති කර ගන්න හැටි මේ සූත්‍රයේ මෙතන නැහැ. මොකද අනාත්ම දර්ශනය පදනම් වෙලා තමයි දැන් මේ ආත්මීය වශයෙන් මේ කිසිම දෙයක් නොසලකා ඉඳීමේ හැකියාව මේ යෝගාචරයට තියලා තියෙන්නේ. එමත් නැත්නම් අපිට කියන්න පුළුවන් මේක දුකක් තේරු දුකක් වශයෙන් තේරුම් අරගෙන. අනිත් පැත්තෙන් අපිට මේක කියන්න පුළුවන් අනිත්‍ය වශයෙන් තේරුම් අරගෙන. කෙසේ නමුත් ත්‍රිලක්ෂණය ඒ ආදීනව කෙනෙකුට හොඳට වැටහුණා නම් එයා උත්සාහවන්ත වෙනවා දැන් උපාදාන නොකර ඉන්න තණ්හා නොකර ඉන්න කෙනෙක් පුජ්‍යලයක් තැනැත්තෙක් මමෙක් ආත්මයක් නොතනා ඉන්න. ඒක ප්‍රතිපදාවක්. ඒතර අපිට එකපාර්ටම සාර්ව සම්පූර්ණයෙන්ම මේ කරගන්න බැරි වෙයි. නමුත් ඒක ප්‍රතිපදාවක් වශයෙන් අපි ටික ටික වැඩි යුතු වෙනවා. අපි මීට කලිනුත් ටිකක් දුරට සාකච්ඡා කරලා තියෙනවා. ඒතර අපේ සතිපට්ඨානයක් වඩද්දී අපිට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. අපි කායනුපසනාවක් වැඩුවත් වේදනානුපසනාවක් වැඩුවත් චිත්තානුපසනාවක් ධම්මානුපසනාවක් වැඩුවත් ඒ සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී తত্ত্বය යෝගාචරයක් අත්දකින්න අවශ්‍යයි. මුලදී එකපාරට බැරි වුණාට හිත තුල සම්පජඤ්ඤයක් වැඩෙනකොට සතියක් දිනු වෙනකොට ඉතින් මේ හට ගන්නා ආකාරය ෂය වෙන ආකාරය යාට තේරෙන ගන්න. ඒතර මේ හට ගන්නා ආකාරය ෂය වෙන ආකාරය. ඉතින් එතකොට ඒ හටගන්නා ආකාරය, ෂය වෙන ආකාරයට හොඳට දැනෙනකොට එතනදිත් අර ඇත කියන අන්තය සහ නැත කියන අන්තේ දැන් එයාට පිහිට ගන්න බැරි වෙනවා. නිසා මේ ඇත නැත කියන අන්ත දෙක කඩලා යන්න, බිඳිලා යන්න, නිෂ්ප්‍රභා වෙලා යන්න සතිපට්ඨානයේ වඩන මට්ටමේදීත් එයාට සිද්ධ වෙන්න පුළුවන්. සතිපට්ඨානය තමයි එකwidehatකින් අපිට කියන්න පුළුවන් ඒ සම්මාදිට්ඨිය මේ මට්ටමින් ඇති කරගන්න තියෙන එක ප්‍රබල ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල අපි ගත මේ කටයුතු කරනකොට එයාට තේරෙනවා මේ අපි හිතමු එයා ධාතු මනසිකාරයක් නම් වඩන්නේ මේ කයට අවධානය යොමු කරගෙන ඉන්නකොට මේ කය කියලා කිව්වට මේක ඒක ඝණයක් නෙමෙයි මෙතන මේ හුදු ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. තදවීම් ගොඩක්, මෘදු වීම් ගොඩක්, බර වීම් ගොඩක්, සැහැල්ලු වීම් ගොඩක්, ගොරෝසු වීම් ගොඩක්, සිනිඳු වීම් ගොඩක්, සෙලවීම් ගොඩක්, කම්පණි වීම් ගොඩක්, පිම්බීම් හැකිලීම් ගොඩක්, එහෙමත් නැත්නම් උණුසුම් වීම සිසිල් වීම ගොඩක්. ඒ ක්‍රියාකාරකම් ගොඩක්. ඉතින් ඒවා නිකන් ඉන්නේ නැහැ. ඒවා නිරන්තරයෙන් ඇති වෙනවා, නිරන්තරයෙන් නැති වෙනවා. නිරන්තරයෙන් ඇති වෙනවා, නිරන්තරයෙන් නැති වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීමට ඇති වෙන තේයාමට නිතරම නිතරම බැඳිලා, නිතරම බඳුන් වෙලා ඒකෙන් පීඩිතව තමයි මේ ස්වභාවය තියෙන්නේ. මෙතන දුකක් තියෙනවා. මෙතන අනිත්‍යක් තියෙනවා, අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මෙතන දුකක් තියෙනවා. ඉතින් මේ බඳු තත්වයක් තුල කොහෙද දිගට පවතින ආත්මයක්? නොවෙනස් වන ආත්මීය ස්වභාවයක්. මගේයයි සලකාගත හැකි දෙයක් මේකේ කොහෙද තියෙන්නේ? දැන් එහෙනම් අන්න ඒ බඳු එයාටම හට ගන්න පුළුවන් එයා මේ දේ දැකලා තේරුම් අරගෙන එයාට හොඳ අවබෝධයක් ඇති වෙන්න පුළුවන් මෙතන අනාත්ම දර්ශනය සම්බන්ධ වෙනවා. එක පැත්තකින් මේ ධාතු මනසිකාරයක් වඩද්දී මේවා කිසිම තමන්ගේ පාලනයකින් තොරව ඉපිද නිරුද්ධ වෙලා යන ආකාරය දැකීමෙන් හෝ තමන් බලාපොරොත්තු වෙන ආකාරයට ක්‍රියාත්මක නොවීමෙන් එයා තුළ මේකේ තියෙන ඒ වසවත්තන භාවයක් නැති ආකාරය. ඒ කියන්නේ තමන්ට කිසිම පාලනයක් කරන්න බැරි ආකාරය. වසඟේ පවත්ව ගන්න බැරි ආකාරය. එක්ක වැටෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොහොතක් මොහොතක් පාසා මේ බඳු අනිත්‍යත්වයකට භාජනය වෙන ස්වභාවයක් තුල නොවෙනස් වෙන ස්වභාවයක් ආත්මීය ස්වභාවයක් දිගට පවත්නා ස්වභාවයක් තියෙන බැහැ නේද කියලා ඒ අවබෝධය එන්නත් පුළුවන්. ඒ නිසා අනිත්‍ය සංඥාව කෙනෙකුට හොඳට හිත තුල ධාරණය වෙනවා නම් එයාට හොඳට සාක්ෂාත් වෙනවා නම් ඒ තුලින්ම අනාත්ම සංඥාව පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගිය සූත්‍රයේදී එහෙම කියලා දෙනවා. අනිත්‍ය සංඥා කෝමේ ගිය අනත්ත් සංඥා සංඨාති. යම්ස කෙනෙක් තුළ අනිත්‍ය සංඥා හොඳට වැඩෙනවා නම් ඒකම පස්සේ හේතු වෙනවා අනාත්ම සංඥාව දක්වා වර්ධනය වෙන්න. හරි, ඒ බඳු ත්‍රිලක්ෂණයක් අවබෝධ කරගත්ත කෙනා හිත ටික ටික උපාදාන වලින් මිදිලා අනිශ්චිතව පවතින තත්වයක් එයාට දැන් ඒ වඩපු සතිපට්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් අනිසිතෝජ විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා අපි නිතර මතක් කරන. ඒ අනිශ්චිත භාවයක් තුළ උපාදාන නොකර සිටීමක් තුළ ඉන්න පුළුවන් කමක් දැන් යාට ලැබුණොත් දැන් එහෙනම් යා නිතරම වෑයම් කරන්නේ හිත නිතරම උපාදාන වලින් නිදහස් කරගෙන ඒ කිසිම ලංවීමක් උපාදාන වීමක් එහෙමත් නැත්නම් හිතේ ආපු මතයක් යමකට බැහැ ගැනීමක් අනුසය වීමක් කරගන්න නැතිව වෑයම් කරන්න. අපි ඒවට හරි කැමති, ඒව කරගන්න කැමති, අපි ඒක මගේ නං. ඒක මම නං. මට අයිති නං. ඉතින් අපි හුඟක් වෙලාවට දකින්නේ එහෙම තමයි. ඉස්සරහා මගේ දරුවා ඉන්නවා. ඉතින් මම ඒ දරුවට ආදරේ. ඉතින් ඒ නිසා ඒ මගේ දරුවා. ඒතර මමත්වයක් තියෙනවා, ආසාවක් තියෙනවා, බැඳීමක් තියෙනවා. ඉතින් අපි බැඳිලා ආසා කරගෙන, බැහැගෙන, මතක් කරගෙන ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ. එතකොට මේ තණ්හාව උපාදාන වීම තුල එක්තරා අන්දමක මමත්වයක් ගොඩනැගීම මගේ කියලා හැඟීමක් ගොඩ ගැනීම ගොඩ නැගීම මම කියලා ස්වභාවයක් ගොඩ නැගීම සිද්ධ වෙනවා. අපිට පුළුවන් නම් උපාදාන රහිතව හිත පවත්වන්න කිසිවක් උපාදාන නොකර ඉන්න. ඉතින් එහෙමනම් මේ මම කියලා ගොඩ නැගීමක් මගේ කියලා ගොඩ නැගීමක් මගේ ආත්මය කියලා ගොඩ නැගීමක් කිසිසේත් වෙන්න හැකියාවක් නැහැ. ඒතර දැන් මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කච්චානගොත්ත ස්වාමීන් වහන්සේලාත් කියලා දෙනවා මේ කිසිම දෙයක් ආත්මීය වශයෙන් දකින්න නැතුව තමයි මේ තැනත්තා ඉන්නේ. එයා දකින්නේ මොකද්ද? දුක්ඛමේව uppajjamanan uppajjati දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. එයාට පේන්නේ හැමතිස්සෙම දුකක් ගොඩ නැගෙනවා දුකක් නිරුද්ධලා යනවා. දුකක් ගොඩ නැගෙනවා දුකක් නිරුද්ධලා යනවා. ඉපදුනා නම් ඉපදින්නේ දුකක්මයි ඒ දුක තමයි නිරුද්ධුණා නම් නිරුද්ධලා යන්නේ. ඉපදුණා නම් ඉපදුනේ දුකක්මයි, නිරුද්ධුණා නම් නිරුද්ධුනේ දුකක්මයි. ආයෙත් මෙතන සත්වයක් පිළිබඳ, පුජ්‍යලයක් පිළිබඳ, ආත්මයක් පිළිබඳ කිසිම කතාවක් නැහැ. ඒහා සම්බන්ධයෙන් න කංකති න විචිකිච්ඡති අපරප්පච්චා ඥානමේවස්ස එත්ත හෝති. එයාට ඒ ගැන කිසිම සැකයක් නැහැ දැන්. ඒ ගැන කිසි විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේමයි දැන් එයාට ඒ තමන්ගේ අවබෝධය සම්බන්ධයෙන් අනිත් කෙනෙක් මත යැපිච්ච මානසිකත්වයක් ඇත්තෙත් නැහැ. කියන්නේ යාට හොඳට දැන් තමා තුළම පිරිසුදු අවබෝධයක් තියෙනවා. අනිත් කෙනෙක්ගෙන් අහලා ඒක ස්ථිර කරගන්න දෙයක් නෑ දැන්. යාට එයාම ඒක සාක්ෂාත් කරගෙන තියෙන්නේ. එයාට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙලා තියෙනවා. තමන් ඒ අවබෝධය තුළ වාසය කරනවා. ඒතර තව කෙනෙක්ගෙන් සාතිකයක් දැන් ආයෙ අරගන්න දෙයක් නෑ යාගේ මේ අවබෝධය සම්බන්ධයෙන්. එයාට ඒ ගැන කිසි සැකයක් නෑ දැන්. ඉතින් අපි ඒ තහවුරු වෙච්ච මානසිකත්වය අතිපට්ඨානයක් වඩලා කාලයක් යනකොට හොඳට මේ සමුදේ වය තේරිලා උපාදාන වලින් තොරව හිත පවත්වන්න පුළුවන් කමක් ඇති වෙලා දැන් මේ දහම තුළ හොඳට පිහිටාගත් ආකාරය දහමට එළඹිය ආකාරය දැන් කිසි සැකයක් නැහැ මේකම තමයි කරන්න තියෙන්නේ තවදුරටත් මේ කිසිම දෙයක් උපාදාන නොකර සිටීමක් සත්පුජ්‍යල භාවයකින් මමත්වයකින් නොගෙන සිටීමක් ලංවීමක්, උපාදාන වීමක්, බැහැ ගැනීමක්, මතයක් ප්‍රකාශ කිරීමක්, අනුසේ වශයෙන් ළඟ සිටීමක් නොකර ඒවා මම මගේ වශයෙන් නොගෙන සිටීමක් තමයි එහෙනම් තවදුරටත් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හොඳ ස්ථිර සාරව පිහිටා ගැනීමක්. එත්තවතාකෝ කච්චාන සම්මාදිට්ඨිය හොති. මෙන්න මේ මට්ටම තියෙනවා නම් කච්චාන සම්මාදිට්ඨියක යා දැන් එළඹ වාසය කරනවා. දැන් තවත් ඊළඟට බුදුහාඳුනෝ තවත් විස්තර කරනවා. සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ. සබ්බං නත්ථීති අයං ဒ ුතියෝ අන්තෝ. අර කලින් කියපු දෙයමයි තවදුරටත් විස්තර කරනවා. ඒ සියල්ල ඇත කියන්නේ එක අන්තයක්. සියල්ල නැත කියන්නේ අනිත් අන්තය. ඒතර මෙන්න මේ අන්ත දෙකෙන් බැහැර වෙලා තමයි බුදුරජාන් වහන්සේ මැදකින් ධමයක් දේශනා කරන්නේ. ඒතේ තේ කච්චාන උභෝ අන්තේ අනුපගම් මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. ତොර කච්චාන මේ ඇත නැත කියන අන්ත දෙකෙන් බැහැර වෙලා තමයි බුදුරජාන් වහන්සේ මැදකින් ධමයක් දේශනා කරන්නේ. මොකද්ද මේ ධම? අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලායතනං සලායතනපච්චා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදානං උපාදානපච්චයා බහෝ භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපා දුක්ඛ දෝමනසුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියලා මෙතෙන් දැන් බුදුරජාන් වහන්සේ අර ඒ පරිසම්පාදයේ සමුදය පක්ෂය තමයි කියලා දෙන්නේ. අපිට තේරෙනවා දැන් ඒ දුක ගොඩනැගෙන හැටි නැත්තම් සමුදය වෙන අය හැටි එතෙන්දි නැවතත් අර කච්චාන කොත්ත ස්වාමීන් වහන්සේට කියලා දෙනවා දැන් මේ පෙන්වන්නේ අර ලෝක සමුදය පැත්ත. ලෝක සමුදය පැත්ත මේ පරිසම්පන්නව ගොඩනගෙන ආකාරය කියලා දෙනවා. ඒ වගේමයි අනිත් පැත්තටත් කියලා දෙනවා අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ඔය විදිහට කියලා මේ දුක නිරුද්ධ වෙලා නැහැටි ආකාරයත් එයා කියලා දෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ කච්චානගත ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මෙතන දැන් ඇත නැත කියන අන්ත දෙකෙන් හිත මුදවා ගැනීම ඒ ඒබඳු අන්තවල නොපිහිටා පවත්වා ගැනීම තවත් පැත්තකින් වස්තුත්වයකින් දේවල් නොසලකා හිත අරමුණු වල බැහැ ගන්න නැතිව වස්තුත්වයකින් සලක ගන්න නැතිව සිටීම අර සත්‍යේ පුඤ්ජලේ භාවය ඒබඳු ස්වභාවයක් මමත්වයක් ගොඩනගා ගන්න නැතිව සිටීම කියන එක සම්බන්ධයෙන් පුදුමාකාර එළවුමක් මෙතන පෙන්වු කරනවා එතකොට තේරෙනවා මේ සම්මා දිට්ඨියේදී මේ බඳු නිවැරදි සම්මා දිට්ඨියක් අපි තුල තියෙනවා නම් කිසි දෙයක් උපාදාන කරන්න ඒ ඒ බඳු සම්මා දිට්ඨියකින් අපිව පොළඹවන්නේ නැහැ. සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියේ තියෙන ස්වභාවය තමයි මේ මිත්‍යා දෘෂ්ටියේ ස්වභාවයම හැමතිස්සෙම අපිව පොළඹවන මේක දැඩිව ගන්න. මේ මතය ගන්න. මොකක් හෝ මතයක්. ඒ මතය තුල එල්බ ගන්න. ඒ මතය අල්ල ගන්න. ඒ මතය තුල පිහිටා ගන්න. ඒ මතය හා සම්බන්ධයෙන් හිට ගන්න. ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරොත් ඔන්න සටන් වදින්න. ඒතර හැමතිස්සෙම දෘෂ්ටි ගතික වීමක්. යම්සි දැක්මක් තුළ දෘෂ්ටියක් තුළ බැහැ ගැනීමක්. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් දෘෂ්ටිගත වෙච්ච මානසික ස්වභාවය. ඒක හරි දැඩි. මනස හිර වෙලා. මනසේ තුළ උපාදාන වෙලා පිහිටාගෙන ඉන්න தત્ත්වය තමයි ඒකේ හොඳට කැපිලා පේන එක ලක්ෂණයක් තියෙන්නේ. හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවැරදි සම්මාදිට්ඨියේ තියෙන ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්තක්. කිසිම තැනක හිත හිර වෙන්න විදිහක් නැහැ. කිසිම තැනක හිතට අල්වා ගැනීමක් නැහැ. කිසිම තැනක හිතේ බැහැ ගැනීමක් නැහැ. කිසිම තැනක හිතේ උපාදාන වීමක් නැහැ. කිසිම තැනක හිත කෙනෙක් පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් වශයෙන් දැන මේ බැහැ ගැනීමක් නැහැ. ඉතින් එතකොට අපිට පේනවා මේ නිවැරදි සම්මාදිට්ඨියක් හැම තිස්සෙම මේ හිත නිදහස් කරන පැත්තක තමයි යොමු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ නිවැරදි සම්මාදිට්ඨිය හැම තිස්සෙම අපිව හිත නිදහස් කරනවා. කොහෙවත් බහින්න දෙන්නේ කොහෙවත් බැහැ ගන්න දෙන්නේ මොකක්වත් උපාදාන කරන්න දෙන්නේ මොකකටවත් ලං වෙලා මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන ඉන්න දෙන්නේ නැහැ. හැම තිස්සෙම පෙන්ලා දෙන්නේ මේකේ තියෙන ඒ අනිත්‍ය ස්වභාවයක් දුක් ස්වභාවයක් අනාත්ම ස්වභාවයක් ඒ හරහා හිත නිදහස් වීමක්. ප්‍රතිස මේ විමුක්ත ස්වභාවයක්, නිදහස් ස්වභාවයක්, උපාදාන රහිත ස්වභාවයක්. මෙත තමයි මේ නිවැරදි සම්මාදිට්ඨියක් යොමු කරලා තියෙන්නේ. එතකොට මේ නිවැරදි සම්මාදිට්ඨියක ඒක ඉදිරිපත් කරද්දී බුදුරජාණන් වහන්සේ අර දුක ගොඩනගෙන හැටි සහ දුක නිරුද්ධ වෙන හැටි. එහෙමත් නැත්නම් ලෝකය ගොඩනගෙන හැටි සහ ලෝක නිරුද්ධ වෙන හැටි කියලා දෙනවා. ඒක තනිකර මේ පටිසමුප්පන්න ක්‍රියාවලියක්. අවිද්‍යාව සහිත පසුබිමක ලෝකයක් ගොඩනගෙනවා. දුකක් ගොඩනගෙනවා. හැබැයි අවිද්‍යාව ඉවත් වුණා නම් ලෝකෙ නිරුද්ධ වෙලා යනවා, දුක නිරුද්ධ වෙලා යනවා. ඒතර මේකේ ක්‍රියාවලියට දැන් තේරෙනවා. පැත්ත දෙපැත්ත දැන් තේරෙනවා. මේකේ ඇතුළටද ගිහිල්ලා මේක සම්පූර්ණ ක්‍රියාවලිය අපිට නිකන් පෙන්ලා දීලා තියෙනවා. හරියට නිකන් යන්ත්‍රයක ඇතුළ ගලවලා කැලේ ටික පෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ කියලා පෙන්ලා දුන්නා වගේ බුදුරජාන් වහන්සේ මෙතන තියෙන මේ පරිසම්පන්න ක්‍රියාවලිය අපිට කියලා දීලා තියෙනවා. ඒතර මේ සූත්‍රයේ තව පැති ටිකක් අර මම කලින් මතක් කළා වගේ මේ සූත්‍රය මතක් කරලා දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේත් චන්න ස්වාමීන් වහන්සේට. මේ පිටුඳට මතක ඇති චන්න ස්වාමීන් වහන්සේ කියන්නේ එදා සිද්ධාර්ථ කුමාරයා ඒ අභිනිෂ්ක්‍රමණය කරද්දී උන්වහන්සේ එක්ක හිටපු තැනැත්තා. අශ්වාරෝහකයා. පස්සේ ඉතින් එයාත් පැවිදි වුණා. පැවිදිලාට මොකද කියන දෙයක් අහන්නේ අර මේ බුදුරජාන් වහන්සේත් එක්ක තිබිච්ච පරණ අතීත සම්බන්ධය නිසා ලොකු මානක්කාරකමකින් තමයි හිටියේ. ඒ නිසා අනිත් භික්ෂුන් වහන්සේලා ආවාද කරන්න ගියාට ඒක පිළිපදින්න කැමති නෑ. දහමක් වඩන්න එච්චර කැමැත්තක් නෑ. අර පරණ මාන්නේ ඔලුවට අරන් තමයි හිටියේ. පස්සේ ඉතින් මේක බුදුරජාන් වහන්සේ පිරිනවන් පාන්න කිට්ටුව වික්ෂුන් වහන්සේලා මේ தত্ত্বය හෙලි කරාම බුදුරජාණන් වහන්සේ පණවනවා බ්‍රහ්ම දණ්ඩේ. කතා කරන්න එපා යත් එක්ක. එයා නිකන් පැත්තකින් තියන්න කොන් කරන්න වික්ෂුන් වහන්සේලාට තහනම් කරනවා මේ චන්න භික්ෂුව ඇසුරු කිරීම. ඊට පස්සෙන් චන්න තනි වෙනවා, චන්න ස්වාමීන් වහන්සේ තනි වෙනවා. බුදුරජාණන් වහන්සේත් පිරිනවන් පානවා, අසරණ වෙනවා. ඊට පස්සේ මේ පන්සලෙන් පන්සලට විහාරයෙන් විහාරයට භික්ෂුන් වහන්සේලාගෙන් සමාව අරගනිමින් නැත්නම් ඇසුරු කරන්න කියලා ආයාචනා කරමින් ගිහිල්ලා තියෙනවා අන්තිමට පැමිණලා තියෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හම්බෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේව අම්බ වෙලා උන්වහන්සේ වෙනකොට වැඩ සිටින්නේ කෝසම්බි කෝසම්බියේ ഘോഷිතාරාමේ. ඉතින් එතෙන්දී තමයි ආනන්ද ස්වාමීන් වහන්සේව හම්බ වෙන්නේ මුණ ගැහෙන්නේ. ඉතින් ඇවිල්ලා ආයාචනා කරනවා ස්වාමීන් වහන්සේ මට අවවාද කරන්න මට අවවාද දෙන්න මට අනුශාසනා කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බොහොම බැගෑපැත්ව නිහතමානීව ඉල්ලා සිටිනවා ඊට පස්සේ තේ ඇත්තටම ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරනවා දැන් මේ චන්න ස්වාමීන් වහන්සේගේ අර කලින් තිබිච්ච දරදඬු ස්වභාවය මාන්නක්කාර ගතිය දැන් සෑහෙන පහව ගිහිල්ලයි තියෙන්නේ ඒ නිසා මට දැන් ආරාධනාත් කරනවා ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ නිසා අර කලින් හිතේ තිබිච්ච ඒ උල දැන් ගලවලා දාලායි තියෙන්නේ කියලා මුලින් ඉතින් ඒ චන්න ස්වාමීන් වහන්සේගේ හිත හැදෙන්න ප්‍රශංසාවකුත් කළා. ඊට පස්සේ ඍජුවම දේශනා කරන්නේ මෙන්න මේ කච්චානගත සූත්‍රය. සම්මුඛා මේතං ආවසෝ චන්න භගවතු සුතං සම්මුඛාච පටිග්ගහිතං කච්චානගොත්තම් බික්කුං ඕවදන් තස්ස දොයනිසුතෝ කෝ අයං කච්චාන් ලෝකෝ යේ බුයේන අතිතං චේව නතිතංච මේ විදිහට මුළු සූත්‍රෙම කියලා දෙනවා චන්න ස්වාමීන් වහන්සේට. එතකොට මේ සූත්‍රයේ තියෙන ගැඹුර මේ නිර්වදි සම්මාදිට්ඨියක් ආනන්ද ස්වාමීන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට උගන්වන්න මේ දරපු වෑයම මේ චන්න සූත්‍රය තුලදී පෙන්눔 කරලා තියෙනවා. තවත් පැත්තක් මේකෙදි කතා කරන්න පුළුවන් ඒ තමයි කන්ද සංයුත්තේ එනවා පුප්ප සූත්‍රය කියලා සූත්‍රයක්. ඉතින් ඒකෙදි බුදුරජාන් වහන්සේ තව පැත්තක් කියලා දෙනවා. ඒ තමයි කිංච බික්කවේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං යමහං නත්තිති වදාමි. මහන්නේ මේ ලෝකයේ පණ්ඩිතයින් විසින් ප්‍රඥාවන්තයින් විසින් නැතයයි සම්මත යමක් දේශනා කළා තියෙනවද නැතයි කියනවද මමත් ඒක නැහැයි කියලා කියනවා ඒතර මොකද්ද එතකොට මේ ප්‍රඥාවන්තයෝ පඬිතයෝ නැහැයි කියලා කියන මමත් නැහැයි කියලා කියන දේ. රූපම් භික්කවේ නිච්ඡන් දුහං සස්සතං අවිපරිණාම ධම්මං නත්ති සම්මතං ලෝකේ පඬිතානං අහම්පි තං නත්තිති වදාමි. මේ ලෝකයේ තුල ස්ථිර නিত্য වෙච්ච ඒ වගේමයි පිහිටක් සහිත ශාස්වත වෙච්ච විපරිණාමයකට වෙනස් වීමට භාජනය නොවන කිසිම ලෝකයක් නැහැ නැත කියලා ප්‍රඥාවන්තයෝ දේශනා කරනවා. මමත් ඒකම තමයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ මමත් කියන්නේ මේ ඒ බඳු රූපයක් ඇත්තේ නැහැ. ස්ථිර ඒ වගේමයි පිහිටක් සහිත ශාස්ත්‍රත දිගට පවතින කිසිසේත්ම වෙනස් වීමකට බඳුන් නොවන එහෙම ලෝකයක් එහෙම රූපයක් ඇත්තේ නැහැ. තේ විදිහම දේශනා කරනවා වේදනාව සම්බන්ධයෙන්. ස්ථිර වෙච්ච එක්තරා අන්දමක පිහිටක් සහිත දිගට පවතින විපරිණාමයකට බඳු නොවන වෙනස් නොවන වේදනාවක් ඇත්තේ නැහැ. ඒ වගේමයි සංඥා, ඒ වගේමයි සංස්කාර, ඒ වගේමයි විඥාන. ඒතර මේ කන්ද සංයුත්තේන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අර නැහැයි කියලා කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම රූපයක් ලෝකේ ඇත්තේ නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාරයක් නැහැ, විඥානයක් නැහැ. තවත් පැත්තකින් කියනවා කිංච බික්කවේ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් යමහං අත්තිති වදාමි. කුමක්ද මහණෙනි මේ ලෝකේ ප්‍රඥාවන්තෝ ඇතයි කියලා කියන්නේ. මමත් ඒක ඇතයි කියලා පිළිගන්නේ මොකද්ද? රූපම් බික්කවේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානම් අහම්පි තං අත්තිති වදාමි. මේ ලෝකේ වෙනස් වෙන දුකට දුක්ඛ දුක් වූ ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් අනිත්‍ය වූ ස්වභාවයක් සහිත රූප ස්වභාවයක් තියෙනවා වේදනා ස්වභාවයක් තියෙනවා සංඥා ස්වභාවයක් තියෙනවා සංස්කාර ස්වභාවයක් තියෙනවා විඥාන ස්වභාවයක් ඒවා නිතරම නිතරම වෙනස් වෙනවා නිතරම එතන දුකයි නිතරම එතන දුකක් තමයි ගොඩනගන්නේ නිතරම එතන වෙනස් වීමක් විපරිණාමයක් තමයි පේන්නේ එහෙම තත්ත්වයක් නම් තියෙනවා එතන මෙතන මේ ඒකාන්ත ඇත නැත කීමට වඩා මෙතෙන්දි මේ වෙනස් වෙන ස්වභාවය තමයි දිගට පෙන්ලා තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණය තමයි හැමතැනම පෙන්눔 කරලා තියෙන්නේ. ඒ නිසා අපිට කොහෙවත් ස්ථිරසාර වස්තුවක් නොවෙනස් වෙන දෙයක් සලක ගන්න මේ සූත්‍ර වලින් ඉඩ දීලා නැහැ. ඒ නෝර බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන මෙතන ඇතිව නැතිව යන ස්වභාවයක් නිතරම තියෙනවා. වෙනස් වෙන ස්වභාවයක් නිතරම තියෙනවා. ස්ථිරව දිගට සැප දිකට ලබලා දෙන එහෙම ස්වභාවයක් නම් කිසිසේත්ම නැහැ. නිතර තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක්, දුක් ස්වභාවයක්, ඇතිව නැතිව යන ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයක්, විපරිණාමය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. කියන එක තමයි මේකෙදි පෙන්වන්න කළා තියෙන්නේ. මේ සූත්‍ර වලිනුත් අපිට තේරෙනවා එහෙනම් අ මේ කච්චානගත සූත්‍රයේදී මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ ධර්ම කොටස ටික ඒ අනිකුත් සාධක සූත්‍ර ඇසුරුනොත් අපිට තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රයේ පෙන්නන එක ප්‍රබලම කොටසක් තමයි ඒ අපි තුල නිවැරදි සම්මාදිට්ඨියක් ඇති වෙනවා නම් ඇති වෙලා තියෙනවා නම් ඒ සම්මාදිට්ඨියෙන් අපේ හිත වළක්වනවා උපාදාන කිරීම. අපේ හිත වළක්වනවා ඒක මම මගේ වශයෙන් සලකා ගැනීම. අරමුණකට ලං වෙලා උපාදාන කරගෙන බැහැගෙන රිංගගෙන පටලවාගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඉන්න ගතිය මේ සම්මාදිට්ඨිය සහිත තැනත්තාගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ අපි යම් වෙලාවක මේ බඳු සම්මාදිට්ඨියක් සහිතව වාසය කරනවා නම් ඒ කියන්නේ හිත කිසිම දෙයක් මම මගේ කියලා සලකන්න හැකියාවක් නැහැ. අපි මම මගේ කියලා සලකන්නම් එක්ක අරමුණකට කිට්ටු වෙන්න ඕනේ. එක්ක අරමුණක් උපාදාන කරගන්න ඕනේ. එක්ක අරමුණකට ලං වෙන්න ඕනේ. එක්ක අරමුණක් එක්ක පැටලෙන්න ඕනේ. ඒ අරමුණ සම්බන්ධයෙන් දැඩි මතයක් ගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ අරමුණ අරමුණෙන් උකහා ගත්ත යම් සංඥා ටිකක් ලක්ෂණ ටිකක් අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒතර අපිට පුළුවන් නම් ත්‍රිලක්ෂණයක් වටහාගෙන ආදීනව තේරුම් අරගෙන ප්‍රතිපදාවක් කරහා ගිහිල්ලා හිත තුල උපාදාන වලින් තොරව පවත්ව ගන්න නම් අපිට මේ සම්මාදිට්ඨිය සහිතව වාසය කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි එතනින් එකපාරටම කියන්න බෑ යා තුල නැවතත් උපාදාන නොවි තියෙයි කියලා. ඉතින් අපි තුල අනුසය තියෙන තාක්, ආශ්‍රව තියෙන තාක් විටින් විට සමහරට උපාදාන වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට නැවත නැවත අපේ හිත අපි හික්මවා ගන්න වෑයම් කළ යුතු වෙනවා. ඉතින් ඒකයි ඔය තවත් සූත්‍රවලදී බොහොම ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයාට දැන් සමහර විට ආරේ භූමියටපත් උනත් ඒත් හිත අර හිතේ තියෙන ආශ්‍රව අනුසය ධර්ම නිසා උපාදාන කරන්න, මඤ්ඤණා කරන්න, මම මගේ වශයෙන් හිතන්න පෙළඹෙන්න පුළුවන්. සම්පූර්ණ තාම මේ රහත් වෙලා නැහැ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ හික්මවා ගන්න තමන්ව. පටවින් න මඤ්ඤතේ සමයි මටවින් මාමඤ්ඤේ, පටවියා මාමඤ්ඤේ, පටවිතෝ මාමඤ්ඤේ, පටවින් මේති මාමඤ්ඤේ. ඒ විදිහට අර තමන්වම හික්මවා ගන්නවා. මේක උපාදාන කරන්න එපා, මේ හා සම්බන්ධයෙන් මඤ්ඤණා කරන්න එපා. කිය කී තමාව හික්මවා ගන්න ගතියක්. ඒ උපාදාන වුණොත් ඒ හා සම්බන්ධයෙන් ලැජ්ජා වෙන ගතියක්. අට්ඨියති හරායති jigucchati කියලා. මොකද තමන්ට දැන් ටිකක් ඇත්ත තේරලා තියෙනවා මේකේ අර්ථ ශූන්‍ය ස්වභාවය තේරලා තියෙනවා. උපාදාන නොකළ යුතුයි කියලා තමන්ට වැටහිලා තියෙනවා. ඒත් තමයි හිත තාම ගිහිල්ලා උපාදාන කරනවා. ඒ හිත කරන මෝඩකම සම්බන්ධයෙන් තමන් කිසි අනුමැතියක් දෙන්නේ නැහැ. හිත ඉතින් අර පරණ පුරුද්දට ගිහිල්ලා ඒක කරා. හැබැයි ඒ ගැන ලැජ්ජා වෙනවා. ඉතින් ඔන්නේ වගේ තමාම හික්මවා ගන්න පැත්තක් බුදුරජාන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහවන්ත වෙ මේ කච්චානගත සූත්‍රය මුල් කරගෙනත් අපේ හිත තුළ නිවැරදි සම්මාදිට්ඨියක පිහිටන්න. ඒතර ඒ සම්මාදිට්ඨියේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ කිසිම දෙයක් මම මගේ වශයෙන් නොගැනීම. එයාට තේරෙන්නේ මෙච්චරයි මෙතන දුකක් උපදිනවා දුකක් නිරුද්ධලා යනවා. එපමණයි. මෙතන සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ, තැනැත්තෙක්, පුජ්‍යලයක්, මමෙක්, වස්තුවක් මොකක්වත් නෑ තියෙන්නේ දුකක්. නිරුද්ධ වෙන්නේ දුකක්. ඒහා සම්බන්ධයෙන් කිසි සැකයක් නෑ යාට. ඒහා සම්බන්ධයෙන් කිසි විචිකිච්ඡාවක් නෑ. ඒ වගේමයි ඒක දැන් අනිත්‍යයෙන් ස්වාධීනව ස්වායත්තව යා තුළ තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒක තව කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න, තව කෙනෙක් ඇවිල්ලා යාට හේතු ගන්නන්න තරම් දැන් ප්‍රශ්නයක් නෑ. යාටම දැන් ඒක තේරලා තියෙනවා. එයාට එහා සම්බන්ධයෙන් හොඳ ස්ථිරසාර නුවණක් අවබෝධයක් තියෙනවා. ඒක තව දියුණු කරන්න, ඒ මත පිහිටා ගන්න, ඒ අනුව කටයුතු කරන්න, හිත නිදහසේ උපාදාන වලින් තොරව විමුක්තව තබා ගන්න එක තමයි යාගේ දැන් අභිලාෂය වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ බඳු කාරණා ටිකක් අපිට එතකොට මේ කච්චානුගත සූත්‍රය මුල් කරගෙනත් සම්මා දිට්ඨිය හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මේ ඊටා ගැඹුරු විවරණයක් තේරුම් ගන්න පුළුවන්.